ඊලානුග්ගයිති සුතානුග්ගයිති සාකච්ඡානුග්ගයිති සමතනුග්ගයිති විපස්සනානුග්ගයිති. ඉතින් ඒකට අනුයාත වෙන සූත්‍රයක් තමයි අපි මේ දවස් කීපේ ධර්මදේශනාට මාතෘකා කරන්නේ. ඉතින් ඒ සූත්‍රයට නම දීලා තියෙන්නේ අපරිහානි සූත්‍රය කිය. යම් කිසි කෙනෙක් පිරිහෙනවා නම් ඒකෙනත් ඒ කියන්නේ ළඟ ඉන්න කට්ටියත් කොහොමද දැනගන්නේ ආ පිරිහෙන කෙනෙක් පිරිහෙන කියලා කියන්නේ මේ කෙලසෙන කෙනෙක්. අනිවාර්යම අපායට යන කෙනෙක්. ඉතින් බුදුරජාණන්සේගේ දේශනා විලාසයේ ඉස්සල්ලා ඒ වගේ පරිහානිය පෙන්නලා අපිට සංවේගය පහල කරලා ඊට පස්සේ අපරිහානිය පෙන්නනවා. මේකේ අනිත් පැත්ත තමයි දියුණු වීමේ ලක්ෂණ කියලා. ඉතින් මේක චතුක්ක නිපාතේ සූත්‍රයක් ඒ කියන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ හතරේ කාරණා තියෙන නිසා මේකේ පිරිහීමට හේතු වෙන කරුණු හතරක් ඒකේ අනිත් පැත්ත නොපිරිහීමට හේතු වෙන කරුණු කියලා දක්වලා තියෙනවා. ඉතින් අපි අද ගනිමු මේ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන පළවෙනිම පිරිහීමට හේතු වෙන කාරණාව. ඉතින් ඒ සරුවචනාංශයේ කාරණා පෙළගස්සලා ඉදිරිපත් කළා තියෙන්නේ ධර්ම પરම්පරාවක් විදිහට. ඒසා ඉදිරිපත් කළ තියෙන පළවෙනි එක පළවෙනියම අපි ඉගෙන ගන්න ඕනේ වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒක සරුවජන් වහන්සේ විසින් තමයි මේක නිසක වශයෙන් දේශනා කරලා තියෙන්නේ. ශ්‍රීමුක පාඨයක් වශයෙන් දේශනා කරලා තියෙන නමුත් අපිට මේ එනකොට මේක සාරිපුත්‍ර ස්වාමීන් ඉගෙනගෙන කටපාඩම් කරගෙන දවසක අනෙකුත් සංඝයා රැස්වෙච්ච වෙලාවේ සංඝයාට මතක් කිරීමක් කරනවා නිකන් ලොකු සර් නැති වෙච්ච වෙලාවේ මොනිටර් ඇවිල්ලා පන්ති බලා ගන්නවා වගේ. අම්බයි තාත්තා ගෙදර නැති වෙලාවේ ලොකු අයියා අයියා වෙන්න හදන වෙලාව වගේ අපේ ලොකෝය තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඇවිල්ලා කතා කරලා කියන වැද්දි යම් කිසි කෙනෙක් මේ පිරිහෙනවා නම් කරුණු හතරක් තියෙනවා මේ කරුණු හතර සරුවචනාංශයේ දේශනා කරලා තියෙනවා ඒ ගැන දැනගන්න දැනගන්නේ ඉස්සල්ලාම තමයි ඒකට වෙනම චීන කණ්ණාඩියක්වත් කාලේ පරාසයක්වත් මේක අකාලිකවම දැනගන්න පුළුවන් කොහොමද දැනගන්නේ තමයි මේ යන්නේ අනිවාර්යයෙන්ම පිරියන ගමනක්. කලින් බල්ලට පෙරලෙනවා වාගේ. ඒක වෙන්නේ නැත්තම් නොපිරිහීම දැනගන්න පුළුවන්. ඉතින් ඒකද නිෂ්ඨාවටම කියන්න පුළුවන් කියනවා මේ කාරණාව තියෙනවනේ ඒ අනිවාර්යෙන් පිරිනව. ඉතින් ඒ කරුණු පෙළ ගැස්වීම අතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් කතා කරනවා කොහොමද පරිහානිට යන්නේ කියලා කතමේ චත්තාරෝ රාග වේපුල්ලත්තං කම් කිසියගේ එnde එnde එnde රාගේ වැඩෙනවා නම් එයාට නිෂ්ඨාවටම කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම අපායට යන්නේ කියලා. අනිවාර්යයෙන්ම පිරිහීමක් වෙන්නේ කියලා. පරිහානිය. ඒකම අද ලෝකෙම රාගේ නිෂ්පාදනය කරනවා. ඒස අනිවාර්යයෙන්ම පරිහානියට ආයුතුයි. අද තියෙන තාක්ෂණය අද තියෙන දේවල් ඔක්කොම ඉදුරම් පිනවීම සඳහා හදලා තියෙන. මොකද අපි බටහිර තමයි අනුමත අනුගමනය කරන්නේ. ඉතින් ඒ නිසා ඒක ඒකාන්තයෙන්ම මිත්‍යා දෘෂ්ටික පටන් ගත්ත වැඩ පිළිවිස අපේ අධ්‍යාපන ක්‍රමයෙන් ගියොත් අනිවාර්යයෙන්ම අපායේ තමයි. හොඳ වෙලාවට මේ මීට ඉස්සලා වැඩමුළුවේ තියෙන තිබුණේ බුද්ධ ශාසන මාත්‍යන්තයට එන්න බැරි වුණා ඒගොල්ලන්ට. ආවනම් මම ওই ටික කියනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුව බුද්ධ ශාසන මාත්‍යසිකී තාම ළඟින් අපි වැඩ කරගෙන යනවා. මම ඉතින් ඇත්තටම එහෙම මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට බුද්ධ ශාසන මාත්‍යන්තර ගහන දෙන අපි තීරම ඉන්නේ කක්ක නරාවලේ. ආය අහන්න දෙයක් නැහැ. මොකද අවුරුදු 200ක් අදාපි මේ තාක්ෂණය නිසා යන්නෙම රාගය හොයන්නම තමයි. රාග වේපුල්ලත්තම්. පුළුවාතරන් රූප බලනවා. රූප වාහිනී gedera තියාගෙන ඉන්නවා. ඒ කළු සුදු වෙන්න බෑ. ඒක කලර්ඩ් වෙන්න ඕනේ. ඒක 3D වෙන්න ඕනේ. සජීවීව බලන්න තියෙන්න ඕනේ. ඒ තරම් රූප ඒක බැරි නම් අල්ලපු ගෙදර එකට වැඩිය හොඳ එකක් ගේන්නත් ඕනේ. රූප වහිනේ කොච්චරක වුණත් අල්ලපු ගෙදරට වැඩිය ලොකු එකක් තියෙනවනම් ඒක හරියන්නේ නැහැ දික්කසාදේ තමයි. ඊට පස්සේ ශබ්ද වාහිනී තියෙන්නේ. බටහිර සංගීතයේ, උත්තර ಭಾರತ සංගීතයේ, දක්ෂිණ ಭಾರತ සංගීතයේ, ඩොල්බි සිස්ටම්, ඉකෝ සිස්ටම්, මේ මොනෝ සිස්ටම් පුදුමාකාර සංගීතයක් තියෙන්නේ. ඒ සංගීත කම්පැනි දෙකක් විතර ලෝකේ තියෙනවා. ඒගොල්ලෝ තමයි සම්පූර්ණ විනිශ්චය කරන්නේ මනුස්සයන්ගේ රස ආස්වාදය මෙහෙම විය යුතුයි. ඒ ගායනා කරන අය මෙහෙම අඳින්න ඕනේ. ඒ අය මෙහෙම අනුගමනය කරන්න ඕනේ. ඉතින් ඒවට තියෙන එක සංගීත ප්‍රසංගයක් පවත්තන්න මෙච්චර ගාණක් යනවා. අඩු ගානේ ලංකාව වගේ රටක් කරනවා නම් නැව් පහක් ගෙන්නන්න වෙනවලු. වේදිකා සරසිටියුවට. ආසියා කරේ දැන තියෙන්නේ සිංගප්පූරුව විතරයි. එහෙම සංගීත සම්දර්ශනයක් පවත්වන්න පුළුවන්. ඒ තරම්ම සම්පූර්ණ ලෝකයක්ම අවලා මිනිස්සු බීගෙන කාගෙන නටාගෙන සංගීත රාව පවත්වනවා. ඔය තවත් ඉන්නේ තව වැඩි වෙයි මේ තියෙන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වැඩි වෙනකොට. ඊට පස්සේ ගන්ධ සුවඳ. මේ කැලේ තිබුණ ඔක්කොම වල්ලපට්ට ගස් කැපුවා හොරේ. ඒ මොකද මේ වල්ලපට්ට ගස් වල පොඩි අර්බුදයක් ආපුවාම ඒක හදනවා රසායනිකයක්. ගහට තුවාලයක් වුණාම ඒ රසායනිකේ පෙරලා ගත්තාම මැඩගස්කර් කරා යන්නේ ඒක ජපානයේට එක තෙල් කඳුලක් ගත්තොත් ওই ගෑනුන්ට උරන අනික් ජේති වගේ නෙවෙයි මේක ඒ සුවඳ යන්නේ කවදාකවත්. මොකද තෙල්නේ වාෂ්පීකරණය වෙන්නේ දැන්ට හදලා තියෙන අනික් සියලුම රූපලාවන්‍ය දේවල් ඇල්කොහොල් මාධ්‍යයේ තියෙන. ඒක වාෂ්පීකරණය වෙනවා බොහොම ඉක්මනට. නිසා හැමදාම උල උලා ඉන්න ඕනේ. මේක හැදුවොත් එහෙම නැහැ. ඉතින් මේ අපි නඩු තුනක් අපිට තියෙනවා. අපි මේ කැලේ කැපුවයි කියලා. ඒ විතරක් නෙවෙයි පුද්ගලික ගෙවල් වල තියෙන බල්ලපට්ටත පවා කැපුවා. මොකටද මේ? මේ ගඳ සුවඳට. ඉතින් අපේ උඩ ඉන්න බැල්ලි පට්ටියට ඉන්නකොට මේ ගමේ ඉන්න ඔක්කොම බල්ලෝ දන්නවනේ. මොකෝ අපි SMS කරලාද? අප්පුහමිලට එන්න කියලාද? නෑ අර ගඳ. ඒක පුදුමාකාර sannivedana ක්‍රමයක් තියෙන. අපි තිරසං වෙන්න වෙන්න ඇහැ කන නෙවෙයි වැඩ කරන්නේ නාසය. මොකද සතාගේ ඉස්සලාම තියෙන්නේ නහය. ඇතාගේ බැලුවත්, බල්ලගේ බැලුවත්, හිවලගේ බැලුවත් නාසයෙන් තමයි වැඩ. ඒ නිසා තිරසං ලෝකේ වැඩ කරන්නේ නාසය මුල් කරගෙන. එයිසා මේ කාම ලෝකේ රැට හැන්දාවට බීගෙන නටාගෙන ওই කාම ලෝකේ තමයි නටන්නේ. ඉතින් අපෙන් ගිය ඇමරිකාවට ගිය මිනිස්සෙක් ගමේ හැදිච්ච බයියෙක් ගිහිලා සිකියුරිටි කරේ මෙහි ඉන්නකොට හොඳ ආමි ඔෆිසර් කෙනෙක්. එයාට තිබුණේ මේ නගර අරසාව. එයා කියන හැන්දෑවේ 10න් පස්සේ කොල්ලෝ කෙල්ලෝ බීලා පාරායිනේ වැටලා ඉන්නවලු නිකන් මේ බල්ලෝ බලලු ආවේ. ඉතින් ඒ නගර කවුන්සිලයේගේ වාහනේ යනවලුවට පිස්සු බල්වල්ලන්ට යන වාහනයක් තියෙන. ගිහිල්ලා කොල්ලෝ කෙල්ල ඔක්කොම දාගෙන ඇවිල්ලා ඇඩ්‍රස් වලට කියනවලු උඹේ දරුවා මෙන්න අවල් තැන හිටියා ගෙනත් තියෙනවා. මෙන්න මෙච්චර ගාණ දීලා අරන් පලයන් කියලා. කෝච්චි ස්ටේෂන් වල එහෙම ටිකක් සීතල අඩුයි. ආවරණය කරලා තියෙන්නේ මොකක්වත්ම ගන්න දෙයක් නැතිලු. බීලා ඒගොල්ලන්ගේ ලෝකේ ඉතින් කියනවා මට දවස් දෙකක් රස්සාව කරනකොට මට ගෙදර යන්න හිතෙනවා මටත් ඒ සයිස් වයසේ කෙල්ලෙක් හිටියා ස්වාමීන් වහන්සේ මගේ යාළුවෝ පුළුවන් තරම් මට ගොල්ලෝ මචං කරන්න බෑ ගිහිලා කරන්න බෑ ඕක තමයි හැටි අපි ඔය යන්න ලංකාවට ඉතින් යන්න බැරිච්ච එක තමයි අපිට කනගාටුව තියෙන්නේ ගියා නම් අපිටත් කැසිනොත් එක්ක කොළඹ නගර රැට සිරි පුරමිනි ප්‍රීචි සාගරේ ඒකට ය아가න්න බැරුව තමයි මේ දඟලන්නේ